කරලා ඊට පස්සේ ධර්ම දේශනාවකට සූදානම් වීමකුයි. ඉතියේ පරියංකයට යන්න ඉස්සෙල්ලා අද ඉස්සල්ලාම ඇවිල්ලා පරියන්කේ පිළිබඳ මූලික උපදෙස් බලාපොරොත්තු වෙන ඇත්තෝ ඉන්නවද කියලා මම දැනගන්න කැමතියි. එහෙම ඉන්නවනම් මම පොඩි හඳුන්වා දීමක් කරන්න වෙනවා මේ පරියන්කේ කොහොමද කරන්න කියලා. ඉතින් පරණ කට්ටිය විතරක් නම් ඉන්නේ ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලාව අපිට කිලිම පරියන්කේට යන්න පුළුවන්. කවුරු හරි ඉන්නවද එහෙම මූලික භාවනා පිළිබඳව හඳුන්වා දීමක් අපේක්ෂා කරන ඇත්තෝ? ඒක නිසා මේ අනික් ඇත්තටද එහෙමනම් පොඩ්ඩක් ඉවසන්න සිද්ධ වෙනවා මම මේගොල්ලන්ට විනාඩි 10ක් 15ක් අරගන්න. ඉතින් දන්නේ නැත්තෝ ඒකට ඉවසිල්ලෙන් ඒ තමන් කරන දේ නැවත මතක් කිරීමක් කියලා හිතාගන්න අලුත් ඉන්න කට්ටිය සඳහා අපි පොඩි වේලාවක් අරගනිමු මේ වගේ භාවනා දවසක් ආපුවාම අපි කොහොමද සතිය පිටවීම සඳහා අප්‍රමාදය දිනු පවණු කිරීම සඳහා මේ කාලය ගත කරන්න කියන එක දැනගන්න. ඉතින් මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සතිය ප ဋ ාණය පිණිස සතිය පිහිටීම සඳහා නම් ගත කරන්න වෙන්නේ. ගත කරන්න අපිට ඕන කරන්නේ. අප්‍රමාදේ නම් අපිට පුරුදු කරන්න ඕන වෙන්නේ. ඉතින් මේ ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට ක්‍රම තුනකින් අවස්ථාව තියෙනවා අද කාලේ තියෙන අපේ ජීවන රටාව අනුව. එකක් තමයි ඊටාම දැඩි විදිහට ඒ සඳහාම කාලය ගෙවලා පරියංක වශයෙන් පරියංක භාවනා යෙදෙන එක. දෙවෙනි එක තමයි සාමාන්‍ය මධ්‍යස්ථ ක්‍රමයේ විදියට ශක්මනකයේදීලා ශක්මනේදී සතිය අප්‍රමාදී පුරුදු කරන එක. තුන්වෙනි එක තමයි එදිනෙදා වැඩ කරන ගමන් සාමාන්‍ය කටයුතු ලෙදෙන ගමන් සතිමත් වීමෙන් විස්තරාත්මක ක්‍රමයකට සතිය පිහිටීම. එයින් වඩා ඉක්මනට කාර්යක්ෂමව සතිය පිහිටවන්න පුළුවන් ක්‍රමය තමයි ඉඳගෙන ඒ සඳහාම ගත කරන ක්‍රමය. නමුත් ඒකේ තියෙන දුර්වලකම තමයි ඒ සඳහාම අපිට කාලයක් වෙන් කරන්න වෙන්නේ. ඒක අර කාර්යබහුල ජීවිතේ ගන්න බැරිකම. නමුත් අද අපි ඒකට වෙලා අරගත්ත නිසා අපි ඒක සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙමු. දෙවෙනි එක තමයි සක්මන් භාවනාව. ඒ සඳහාත් මේ නගරබදව ජීවත් වෙන්නේ නැත්තෝ තද බල කාලසටහන් තියෙන ඇත්තෝ උඟාක් වෙලාවට සක්මන සඳහා කාලය ගත කරන්නේ මොකද වෙලාවක් හම්බුනොත් ඒක පරියන්කෙටම යොදන්න යන්නේ. නමුත් සක්මනේ ආනිසංශ දන්න කෙනෙක් නම් කවදාකවත් එimhe සක්මන පුංචි කළා සලකන්නේ නැහැ. සක්මනට සෑහෙන ගෞරවයක් කරાવી ඡානිසංශ දකින්න. ඒ නිසා අද දවසේ අපි ඒ සඳහාත් මූල ධර්ම වශයෙන් සහ අධ්‍යක්ීම් වශයෙන් මේ දැන ගැනීමක් ඇති කරන්න බලාපොරොත්තු වෙමු. තුන්වෙනි එක තමයි අමාරුම දේ තමයි එදිනදා කටයුතු වල සතිය පිහිටන එක. නමුත් ඒක තමයි gedara ගෙනියන දේ. Taman gedara තොර යනකොට මේ භාවනා මධ්‍යස්ථානයේදී පුරුදු කරපු එදිනදා ජීවිතයේ සිත් සතිය පිහිටීම තමයි gedara දේවල් වලට බොහොම සම්බන්ධ වෙන්නේ. නමුත් ඒකට ගොඩාක් කල් යනවා සතිය හඳුනා ගන්නත් ඒක තමන්ගේ ජීවිතයේට సంతාණයට ඇතුළත් කරගන්නත්. ඉතින් මේ තුනේ ක්‍රම තුන සහයි වගේ තියෙන කෘත්‍ය තුන ඒ නිසා මේ අනුව තේරුම් ගන්නවා. අපි පොඩි වේලාවක් අරගනිමු පරියංක භාවනාව සඳහා නැත්නම් පරියංක භාවනාදී සතිය පිහිටීම අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් මෙතන මේ වගේ පිරිසක් එක්ක කතා කරනකොට පිරිසේ විවිධ කර්මස්ථාන අනුව භාවනා කරන ඇත්තෝ ඉන්නවා. ඒ එක්කෙනෙක්වත් කරගෙන ගියව ප්‍රතික්ෂේප කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි කරන්න උත්සාහ කරන්න ඕනේ කරන යන වැඩ තවදුරටත් සතිමත්ව තවදුරටත් අප්‍රමාදීව කරගෙන යන්න ධෛර්යය සහයෝගය ලබා දීමයි. ඉතින් ඒක නිසා ආනාපාන සතියට පදනම් කළා තමයි මම ටිකක් කතා කරන්නේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේ හැම කෙනාම අනිවාර්යයෙන්ම ආනාපාන සතිය කරන්න ඕනේ කියලා කරන ඕනේ භාවනාවකට සතිය දිනු කිරීමටයි යන්නේ. ඉතින් ඒ නිසා අපි අර කරන පරියංක භාවනාවේදී බලාපොරොත්තු වෙන්න ඕනේ Taman හොඳ පහසු ඉරියව්වක ඉන්න බව. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක මොකද සරුවචනාංශේ හැම වෙලාවෙදීම ආනාපාන ගැන කතා කරන්න ගියාම දේශනා කරන්න ගියාම ඒක පරිසරයේ බාහිර පරිසරය ආධ්‍යාත්මික පරිසරයේ අමතක නොකර අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. ඉතින් අපි මේ බොහෝ මහන්සිලා කල්ලාතුව සැලසුම් කරලා මේ හොයාගත්ත මේ පරිසරය තමයි ඔය කතා කරන්නේ. ඉතින් ඒක ආරණ්‍යයක් නෙවෙයි. මේක රුක්කමූලෙකුත් නෙවෙයි. ඉතින් මේක ශුඤ්ඤාගාරයක් කියලා තමයි කියන්නේ. මෙතන ඉන්න ඔක්කොමලා කාම අදහසකින් නෙවෙයි නික මේ නිකාමලාභී අදහසකින් එකතු වෙලා ඉන්න නිසා ඔක්කොමලා කොච්චර සෙනග හිටියත් සියල්ලගේම අදහස් නිර්ාමිෂ අදහස් නිසා මේක කාමභෝගීන්ගෙන් හිස්තනක් වෙච්ච නිසා ශූන්‍යagaraක් කියනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕනේ අපිට මේ හම්බෙච්ච විවේකයේ හම්බෙච්ච මේ නිස්සද්දතාවයේ හැම කෙනෙකුගේම පොදු වස්තුවක් නිසා කෙනෙක් තව කෙනෙකුගේ විවේකයට බාධා කරන්න එපා. කෙනෙක් තව කෙනෙකුගේ නිස්සද්දතාවයට බාධා කරන්න එපා. පුළුවන් තරම් නැවතිල්ල සද්ද මේ නැවතිල්ල වැඩ කරන්න ඕනේ. මම මෙතෙන්දි දෙන්න පළවෙනිම ආදර්ශය තමයි හැම වෙලාවෙදීම Tamanගෙන් පිට වෙන සද්ද වලට හුඟක් දෙන්නේ කියන්නේ. දවසක අපි කොච්චර අනවශ්‍ය සද්ද කරනවද කියලා තේරෙයි එතකොට. එහෙම අනවශ්‍ය සද්ද කරන කෙනෙකුට විවේකයක් හම්බ වෙන්නේ නැහැ. අනුන්ගේ මේ විවේකයට බාධා කරන අනුන්ගේ විවේකයට කරුණ කරන කෙනාට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අපෙන් පිට වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න ඕනේ. එතකොට ඉබේම ශබ්ද පිට වෙන ප්‍රමාණය අඩු වෙනවා, කතාව අඩු කරන්න ඕනේ. වැඩක් කරනකොට සටපට අඩු කරන්න ඕනේ. හිමීට නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න විශේෂයෙන් මේ වගේ තැනක. ඊට පස්සේ අර පරිසරය ලබා ගත්තට පස්සේ අපි හොඳ පහසු ඉරියව්වක වාඩි වෙන්න ඕනේ. පහසු ඉරියව්වක් කියලා කියන්නේ පල්ලංකම් කියන එක තමයි සඳහන් කරන්නේ පරියන්කේ. ඉතින් මේ පරියන්කේ හැම කෙනාටම බුදු පිළිමයක තියෙනා වගේ පට්ටලකමක් ලබන්න අමාරුයි. ඉතින් සමහරු ඉතින් ආසන ගන්නවා, සමහරු භාවනා ආසන අර ගන්නවා. කොයි එකක් ගත්තත් පහසුව දැනෙන්න ඕනේ. ඉඳගත්තර පස්සේ පහසුව දැනෙන්න ඕනේ. ඒ පහසුව ඉඳගෙන තමයි උඩුකය කෙලින් තියාගන්නේ. ඒ පහසුව නොදැනෙනව නම් අපි කියන්නේ වේදනා අමාරුවක් තියෙනවා කියලා. පහසුව නොදැනෙනව නම් බාහිර ශබ්ද නිසා. පහසුව නොදැනෙනව නම් ගාක් හිතවිලි නිසා. ඒ නිසා හිතවිලි වේදනා ශබ්ද නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව Tamanට පහසු නම් අපිට කියන්න පුළුවන් ඒ වෙලාවේදී මම දැන් මෙතන කියලා. ඒක තමයි භාවනාවට පළවෙනිම සූදානම මම දැන් මෙතන කියන තැනට හිත ගන්න ඕනේ. ඉතින් තව විදිහකට කියනවනම් මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ගත්තා නම් ගන්න බැරි නම් ඒ කියන්නේ තාම සූදානම් මදි වැඩේට ගත්තා නම් හිතන්න පුළුවන් දැන් නම් භාවනාව පටන් ගන්න හොඳයි. ඒ නිසා අපි සිංහලෙන් කියන්නේ හරි බරි ගහිනවයි කියලා. වාඩිලා හොඳට හරි බරි ගහිනවා. හරි බරි ගහිලා එතකොට අපිට අර ශූන්‍යාකාරයකටත් ගියා නම් හරි බරි ගහුණා නම් ඇස් දෙක පියාගන්න විශ්වාසයක් හිතට ඇති වෙනවා. එහෙම නොවුණා නම් එන්නේ නැහැ. ඉතින් අර ඇස් දෙක පියාගන්නේ මොකටද? වැඩියෙන්ම ගණතුන සිද්ධ වෙන්නේ අපේ කෙලස් ධාරාවට හිතට ඇහෙන් තමයි. ඇහැ ඇරලා තියෙන තාක්කල් ගොඩාක් පාලනය කරගන්න බැරි කෙලස් ධාරාව ගමන් කරන නිසා ඒක වහලා දාන. ශබ්ද නැති තැනකට යනවා. නහයෙන් ගඳ සුවඳ නැති තැනකට යනවා. කටෙන් කතා නොකර ඉන්නවා. කය අර විදිහට හොඳට තැම්පත් කිරුවට පස්සේ අපිට පුළුවන් මේ හිතේ වැඩ කොටස බලන්න. ඒ නිසා ඉඳගෙන මෙන්න මේ කියන ධාරණා ධර්මනා සලකා දීලා ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක යාළු වෙන්න බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. විනාඩියක් දෙකක් වුණත් එහෙම ඉඳලා ඒ ඉරියව්වේ ඉන්නවනම් අර කියන විදිහට සද්ද වේදනා හිතවිලි නැතුව හිත මමත් එක්ක ගත කරන වෙලාවකට එයි. අන්න එහෙම වෙනවනම් හරි ගියොත් යා දෙනවනම් තමයි තේරෙයි මේ ඉඳගෙන ඉන්න ඇඟේ උඩුකයේ තමයි කටයුත්තක් සිද්ධ වෙන්නේ යටිකය බොහෝම තැම්පත්ව ඔහේ ඉන්න එකයි කරන්නේ. උඩුකයේ තමයි මේ හුස්ම ගැනීම නිසා මේ චලනයේ සිදුවෙන්න පටන් අරගන්නේ. උදරයේ හෝ පෙනහළු වල හෝ නාසිකාග්‍රයේ හෝ එතකොට ඒ විදිහට හොඳට ඉඳගෙන ඉන්න ඉරියව්වේ හුස්ම ගන්න වැඩ පිළිවෙල පේනවනම් විතරක් යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්න එකයි කරන්නේ. ඉස්සල්ලාම කරන්නේ වේදනාව හිතිලි සද්ද නැති කරලා නැත්නම් වේදනාව හිතිලි සද්ද නැති තත්ත්වයටපත් කියලා මුළු කය ලෝකේ අමතක කරලා කයට හිත ගන්න. දෙවෙනියට කරන්නේ මුළු කයේ තිබුණ හිත වැඩ කටයුතු දිහා බලලා යටි කයේ තියෙන නිස්සද්දතාවයේ බලලා උඩුකයේ ක්‍රියාකාරීත්වයට ගන්න. ඒකත් අරගෙන ඉන්නකොට හොඳට yaadෙනවා නම් හරියනවා නම් උඩුකයෙත් වැඩියෙන්ම හුස්ම ගැනීමේ වැඩපිළිවෙල ප්‍රකටව ප්‍රසිද්ධව තියෙන්නේ කොහෙද කියලා තවත් පුංචි කරලා පිටු කරලා බලන්න පුළුවන්. එතකොට තමයි සමහර කෙනෙකුට නාසිකාග්‍රේ වැටෙයි. එහෙමනම් අපි කියනවා ආනාපාන කියලා. උඩුතොලේ වැටෙනවා, උඩුතොලේ හැපෙනවා වෙනවා ආනාපාන කියනවා. සමහරුන්ට වැටෙනවා උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් එතකොට අපි කියන එකට බුරුම භාවනා ක්‍රමය කියලා. ওই දෙකට අමතරව හුඟ දෙනෙක් මට හම්බෙලා තියෙනවා මේ පපුවේ ස්පාත් වීම වැටෙන උගුරේ වැටෙන නැත්නම් ඒ උගුරයි නාසය අගරේ අතර මැද නාසය ඇතුළත නැම්මේ හුස්ම වැටෙන තැන වැටෙන ආදී සමහර ප්‍රකට තැන් එක එකනාගේ චරිත හැටියට වෙනස්. ආන් ඒක තෝරාගත්තට පස්සේ තමයි භාවනායේ එකලස එන්නේ. එතකොට උඩුකයෙත් නෙවෙයි හිත තියෙන්නේ උඩුකයෙත් එක තැනකට ගන්න. මේක එක සැර කරන්න අමාරුයි. ටික ටික ටික ටික ඒකාග්‍ර කරගෙන කරගෙන කරගෙන යනකොට විනාඩි 10ක් 15ක් වුණත් ගියාට ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ද ගියා නම් ලකුණක් හම්බ වෙනවා ගිය බවට. මොකද්ද ආස්වාසය ප්‍රස්වාසය වෙන් කළ දැනගන්න පුළුවන් වෙනවා. හොඳට නාසිකාග්‍රය හෝ උඩුතලයේ හෝ හිත පවතිනවනම් එනතන් උදරේ පිම්බීම හැකිලිම විතරක් වැටෙනවනම් පිම්බීමෙන් හැකිලි වෙන් කළ හොඳට වෙන් කරගන්න පුළුවන්. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්න පුළුවන්. අන්න ඒ වෙනස දිගට පැවැත්වීම තමයි අපි ආනාපාන සති භාවනාවට දෙන්න පුළුවන් ගෙට්ටීම අර්ථකථනය. බොහෝ වේලාවක් ඒ ආස්වාසයේ ආස්වාසයේ වශයෙන් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ වශයෙන් දිගට පවත්වන එක තමයි අපි අපි බලාපොරොත්තු වෙන්නේ පරියන්ක භාවනා වාසය. ඉතින් මේක මේ විදිහට බාධක වලින් තොරව මේ ඔක්කොම හරියන්නේ කරගෙන යනකොට හරියට හිතවිලි පහළ වෙනවා වේදනා සද්ද එනවා. නමුත් ඒවා එනවයි කියලා හැප්පෙන්න තරහ කරන්නේ නැතුව ඒවා එන්නේ අපිට හම් වෙන්න අපිට පණිවිඩ කියන්නේ මේ පුරුද්දට එන දේවල්. ඒ නිසා ඒවා ගියාට පස්සේ නැවතත් ආයෙසරයක් අද ඉපදිච්ච ළමයෙක් වාගේ අද හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ ආයෙසරයක් හුස්මෙට හිත තියෙන එක තමයි අපි කරන්නේ. අර ඒවේ එනවත් එක එන හිතවිලි වේදනා හද්දත් එක ගැටුමක් ඇති කරන්න යන්නේ නැහැ. නොවේවා කියලා හිතන්නේ නැහැ. ඒවා දුර්වල කරදරයක් කියලා හිතන්නේ නැතුව හැබැයි ඒවා පෝෂණය කරන්න යන්නෙත් නැහැ. හිතන්න යන්නෙත් නැහැ. එන දේවල් ඔළුව උස්ස ගන්න පුළුවන් වෙච්ච ගමන් ආයෙත් නැවතක් ආනාපානෙ හිත තියාන කටයුතු කරන එකයි තියෙන්නේ. ආන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ බොහෝ වේලා පවත්වන්න පුළුවන් නම් අපි කියනවා ලකුණු ගොඩක් හම්බ වෙනවා වැඩියක් සතිය පිටනවා වැඩියක් සමාධිය හිටිනවා. බැරි උණයි කියලා අතාරින්න එපා. Tamande එතකොට ලකුණක් අල්ල ගන්න පුළුවන් වෙයි. ඇයි බැරි කියන එක. මොකද්ද මං අදහස් කරන්නේ? බැරි මට හිතවිලි වැඩි නිසා හොඳට කොටු කරගන්න පුළුවන් වෙයි. බැරි වෙන්නේ මට වේදනාව වැඩි නිසා, බැරි වෙන්නේ මට සද්ද වැඩි නිසා කියලා භාවනාවට තියෙන ප්‍රධාන බාධකේ අල්ල ගන්න පුළුවන් වෙන එකත් පුංචි ලාභයක් නෙවෙයි. ඒකත් එක ගැටෙන්න යන්න එපා. හිතවිලි නම් වැඩි නැවත නැවතත් හිතවල මේ බලන්න හිතවිලිමද නැත්තම් වරින් වර සද්ද වේදනක් එනවාද? නැත්තම් සද්දමද කියලා ඒ බාධක ධර්මයේ අවබෝධ කිරීම තමන්ගේ චරිතය හඳුනා ගැනීම වැදගත් පියවරක්. අන්න ඒ විදිහට කිසි දෙයකක් එක්ක ගැටුමක් නැතුව කයේ හොඳ පහසුවක් තියාගෙන බොහෝ වෙලා. සාමාන්‍ය ආධුනිකයෝට පැයක් කිව්වම ඉතින් බොහෝ වෙලාවක් තමයි. දිගට කටයුතු කිරීමයි අපි පරියන්ක බහන වශයෙන් කරන්නේ. ඉතින් මේ ඒකට ඉස්සෙල්ලා නම් හොඳම වැඩේ තමයි සක්මන් කරලා වාඩි වෙන එක. ඉතින් ඒ නිසා අනිත් දවසේ එනකොට මගේ පුරුද්ද හැටියට බස් වලට යක් විතර කලින් බහලා ඒ ටික පයින් එන්නයි තියෙන්නේ. ඒකකට මගදී සක්මන් වෙලා තියෙන්නේ. ඒතර මෙතෙන් ආවට පස්සේ ඉන්න පුළුවන් ෂොක් එකට වාගේ. ඉතින් ඒක පිළිබඳව සක්මන් කරනකොටත් ගොඩාක් විස්තර කියන දේවල් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නම් මේ ධර්ම දේශනා වේලාවේදී සක්මන්ට අදාළ තොරතුරු ටික මතක් කරන්න. දැන් මම මේ මතක් කරේ දැන් අපි තව ස්වල්ප වේලාවකින් බලාපොරොත්තු වෙන පරියංක භාවනාව සඳහා අවශ්‍ය මූලික තොරතුරු ටිකක් හුඟ දෙනෙක් මෙතන ඉතින් දන්න කට්ටිය නිසා නැවත නැති කියන්න ඕනේ අලුතෙන් ආපු අයටයි මතක් කරේ. ඒක පිළිබඳව මූලික මේ භාවනා කිරීම සම්බන්ධ අදාළ තොරතුරු ලියවිච්ච පත්‍රිකාවක් හරි අසලා තිබුණා මට හදලා දීප එකක්. ඒක කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ඉල්ලන්න ඒකේ ඉංග්‍රීසි භාෂාවෙන් කරපු මේ වගේ කරපු පරියන් මේ දේශනාවක විස්තර තියෙනවා. ඒක තියාගන්න පුළුවන් මෙහෙදි කියවන්න යන්න එපා දෙනකොල මෙහෙදි කරන් තියෙන භාවනා කරන එකයි Tamanට අවශ්‍ය වෙලාවක තියාගෙන මේ ප්‍රයෝජන පිණිස තියාගන්න පුළුවන්. ඉතින් මම මේ මෙතෙක් කියලා කතා කරපේක පිළිබඳව කාට හරි නොතේරෙන යමක් හරි මේ තියෙනවා අපි විනාඩියක් දෙකක් බලමු. එහෙම නැත්නම් මම ආරාධනා කරන්න තියෙනවා අපි ඔක්කොම දැන් පරියන්කයට සූදානම් වෙනවා කියලා. හොඳයි එවනම් සීලමු දෙනා ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරයක් දෙමු.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 අද අපි එන්න හදන්නේ ඊගාවට තියෙන පීටි කියන සම්බොජ්ජංගය ගැන කතා කරන්න. මේ විදිහට මේ බොජ්ජංග ධර්ම හතට මාත්‍රකාව අපිට සලසලා දුන්නේ සංයුත්ත නිකායේ පවතින මේ කාය සූත්‍රය කියන වටිනා සූත්‍රය. ඒ සූත්‍රය මේ වෙනකොට අපි නීවර ධර්ම පිළිබඳ විවරණයක් ලබා ගන්නත් බොජ්ජංග ධර්ම පිළිබඳ විවරණයක් ලබා ගන්නත් නැත්නම් මේ දේශනා මාලාවකට මාතෘකා වශයෙන් තබා ගන්නත් අපි නිතර සීපත් කරගත්තා. ඒ සූත්‍රයේ කෙටි නිදානේ සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේ විසින් දෙන පුංචි ඒ වගේ නමුත් හැම වෙලාවෙදීම වැඩ ගන්න පුළුවන් නිදර්ශනයක්. උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ කය ආහාර නිසයි තියෙන්නේ අනාහාරව තියෙන්නේ නැහැ. අනාහාර වුණොත් කය පවත්තන්න අමාරුයි. මේක නිසා සාමාන්‍ය මේ වචනේම තියෙනවා ත්‍රිපිටකයේ තව තැන්වල සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. සියලුම සත්වයෝ ආහාරයයි පදනම් කරගෙන තියෙන්නේ ආහාරයේ පදනම් කරගෙන ආහාරයේ මතයි හිටින්නේ මේක එක සත්‍යක් විදිහට ලෝකේ දේශනා කරනවා සෝපාක පුංචි දරුවා හම් වෙච්ච දාව සරුවචනාංශයේ පුංචි දරුවායන් අහන්නේ ඒක නාමකින් සාමනීර ප්‍රඥා පළවෙනි එක. එතකොට කියනවා සබ්බේ සත්තා ආහාරට්ටිතික. අර පුංචි දරුවා බුදුහාමරන් උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ යම් තාක් සත්තු ඉන්නවනම් ඒ සෑම සතෙක්ම ආහාරය රඳාපවතිනවා මේක තමයි එක ලෝකෙක හොල්ලන්න බැරි එක සත්‍යය. ඒකම සරුවච්චන් වහන්සේ මේ සූත්‍රයේදී මතක් කරනවා මේ කය නඩත්තු කරන්න ආහාර අවශ්‍යයි අනාහාරෝ කයක් හිටින්නේ නැහැ. ඒ නිසා කයට ආහාර තමයි පද. මෙන්න මේ නිදර්ශනයෙන් සරුවචනද පෙන්වනවා අපේ මේ භාවනා ජීවිතයක ගත යුතු පැති සහ හල යුතු පැති. වැඩි යුතු පැති හා අයින් කළ යුතු පැති කියනකොට අයින් කළ යුතු පැති වලට ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ කෙලින්ම නීවරණ ධර්ම පහ.